දානේ යන්නේ පිළිපදින්න උත්සාහ ගන්න. අද මේ දානේ විශේෂම මේ මාගේ උපන්දිනය නිමිති කරගෙනයි දිනෙත් පූජා කරේ. බොහෝ දෙනෙක් මේ උපන්දිනය ආරම්භ කරගෙන බොහෝ විට විවිධාකාර සාදාදි පවත්වමින් සතුටටපත් වෙලා ප්‍රීතියෙන් යුතුව කටයුතු කරන අවස්ථා තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මේ උපන්දිනය කියන එක සතුටු විය යුතු කාරණාවක් නෙවෙයි අත්වශයෙන්ම සංවේගය ඇතින් කරගත යුතු කාරණාවක් උපන්දිනේ කියන්නේ. ජාති දුක්ඛ අතර බුදුරජාණන් වහන්සේ විසින් දක්වලා තියෙන දුක්ඛ සත්‍ය පන ප්‍රකාශ කරන විට ජාතිය දුකක් කියන එකයි ඒ අදහස. අපි මේ මනුස්ස ආත්ම භාවයේ ඉස්සල්ලා මේ පිළිසඳ ගත්ත නිසා තමයි අද මේ දක්වා විඳිනවද සියලුම දුක් විඳේ එවැගේම මතු අනාගතයේදී විඳින්නට තියෙන සියලුම දුක් අපිට විඳින්නට සිදුවන්නේ මේ ඉපදීම නිසා. ඒතකොට ඉපදීම කියන ඉපන් දිනේ කියන්නේ අන්තිසක් නෙවෙයි. යම්කිසි ආත්ම භාවයක දුක්ඛ සත්‍ය නැත්නම් ඒ දුක්ඛ සමුදාය පටන් ගැනීම. දුක්ඛ සමුදය ප්‍රභවය. ඒක නිසා යම්කිසි කෙනෙක් මේ උපන් දිනේ අරගෙන සතුටටපත් වෙනවා නම් එතන තියෙන නොබත්කම හේතුව මේ දුක් සමුදායක් පටන්ගත්තු දිනේ අරගෙන ඒක ආස්වාද කරනවා. ඒකට එතන තියෙන්නේ දුක ගැන දන්නේ මෝඩකම. දුක්ඛේ අඥානං කියන මෝඩකම නිසා. ඒ විදිහට කටයුතු කරනම උපන් දිනයක් අනුව කටයුතු කරන විට සංවේගය ඇති කරගත යුතුයි කියලා කියන්නේ මේ දක්වා මේ සංසාර දුක නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන නිසා සිදු වෙනවා. එම නිසා මේ සංසාර දුක නතර කිරීම සඳහා කටයුතු කිරීමකින් තොරව මේ සසර දුක නැති කර ගන්නට බෑ. ඉපදුනා නම් ජාති දුක එනවා, ජරා දුක එනවා, මේකාකාර ව්‍යාධි දුක් එනවා, මරණ දුක් එනවා. විවිධාකාර කායික මානසික දුක් වලට බඳවන්නට සිදු වෙනවා. එනිසා මේක සතුටු වේතු කාරණාවක් නෙවෙයි. මේ ඉදීම නැති කිරීමට මා විසින් කටයුතු කළ යුතුයි කියන අදහසෙන් පිටලා ඒ අනුව කටයුතු කරන එකයි උපන් දිනයේ ගැන නියමන්දමින් කටයුතු කරන ඥානාන්විත පුද්ගලයෙකු විසින් කළ යුතු වන්නේ. එතකොට මේ මනුෂ්‍ය ජීවිතයේ පළමුවෙන් මේකදුනේ මේ ආත්මය කොතනද කියත් එහිදී ඒ මරණ අවස්ථාවේදී කුසල කර්මයක් සිහිපත් වූ නිසා නැවත නැවත මේ මෙරි මෙරි ඉදදී යන හේතු රාශියක් තිබෙනවා. ඒ හේතුන් තිබෙන තාක්කල් නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා. පුනප්පුනං ජායති නීයති ච පුනප්පුනං සීවති කන්තරන්ති මක්ඛං ච ලද්දා පුනං භවාය න පුනප්පුනං ජායති භූරි පඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා පාඨකාතාවක් තිබෙනවා. ඒ අදහස පුනප්පුනං ජායති නැවත නැවත උපදිනවා. පුනප්පුනං නීයති නැවත නැවත නිය යනවා. පුනප්පුනං සීවති කන්තරන්ති නැවත නැවත මලමිනි ඔසවගෙන ඔසවගෙන යනවා. මග්ගංච ලද්ධා පුනබ්භවාය නැවත නැවත නූපදින මාර්ගයේ ලැබිලා ඒ අනුව පිළිපැදීම තුළින් නපුනම්පුනම් ජායති නැවත නැවත උපදින්නේ කවුද භූරි පඤ්ඤෝ නුවණක් ඇති තැනත්තා ඒකේ ගාථාවේ සරල අදහසයි අපි ඉදිරිපත් කළේ මිනිස්සු නැවත නැවත ඉපදීමට හේතුවක් තිබෙනවා ඒ හේතු ටික අයින් කරන සාකල් නැවත නැවත ඉපදීමට සිදු වෙනවා විශේෂයෙන්ම ගිය ආත්මයේ අපි මරණ අවස්ථාවේදී ආශාවෙන් යුතුව කටයුතු කළ භවයේ බැඳී සිටීමේ ආශාවක් තිබෙනවා. ඒ භවයේ බැඳී සිටීමේ ආශාව ඇති වෙන අන්තිශාවක් නිසා නෙවෙයි මේ භවයේ රැඳී සිටින එක ඒකාන්ත වශයෙන් දුකක් කියලා දන්නේ නැති මෝඩකම සිටේ පැවතෙන නිසා දුක්ඛේ අඥානං කියන එක. අවිද්‍යාව කියනකොට විස්තර කරන්නේ හැම වෙලෙම යම් කිසි දුක්ඛේ මේ මොකද මාජිකේ අවිද්‍යාව මොකද අවිද්‍යාව කියන්නේ යම්කෝ පන දුක්ඛේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධගාමිනී පරිපදා ඥාන අයං විසිට දුක්ඛේ අවිද්‍යාව කියලා දක්වන්නේ දුක්ඛ දන්නේ නැතිකම දුක්ඛ සමුදය දුක්ඛ සමුදය දන්නේ නැතිකම දුක්ඛ නිරෝධය දන්නේ නැතිකම දුක්ඛ නිරෝධගාමිනී පරිපදා දන්නේ නැතිකම කියන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ එතකොට ගේසරේ ගියාත්මයේදී අපි මරණ විට මේ භවයේ රැඳී සිටීමේ සංහාව අපගේ සිත තුළ පැවතුණා. මේ භවයේ රැඳී සිටීම ඒකාන්ත වශයෙන්ම දුකක් කියන එක දන්නේ නැති අවිද්‍යාව සිත තුළ තිබෙන නිසා. ඒ අමතරව මේ ගියාත්මයේ මරණ අවස්ථාවේදී මම මේ සිටිනවා මගේ කියන ආත්මයක් තියෙනවා කියන බැරි දෘෂ්ටියක පිහිටා සිටි ආස්මිමානය මම කියන හැඟීම තිබෙනවා. ඒක තිබුණේ සත්‍ය වශයෙන්ම මම කියන කෙනෙක් සත්‍ය වශයෙන් නැතිව එසේ ඇතැයි කියා සිතාගත් අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වූ නිසා. ඊට අමතරව මේ භවයේ ආසංහාව භවයේ රැඳී සිටීමේ ආසාවට අමතරව තමන්ගේ රූපස්කන්ධය පිළිබඳ ආසාවල්, බාහිර ලෝකයන් පිළිබඳ ආසාවල්, විවිධාකාර සංහාවන් තමන්ගේ ශබතර ක්‍රියාත්මක වුණා. මේ තණ්හාව සිදුතර ක්‍රියාත්මක වන්නේ සංකේසාව නිසා නෙවෙයි. ඒ තණ්හාව නිසා නැවත නැවත මේ සංසාර දුක උපදවා උපදවා දෙනවායි කියන ඒ දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය පිළිබඳ පවත්නා වූ දැනීම නැතිකම නිසා. ඒක නිසා ඒ අවිද්‍යාව සිදුතර ක්‍රියාත්මක වූ නිසා එදා තණ්හාවෙන් දුකෙන් කියන නොයෙක් දේවල් තමාගේ ජීවිතය බාහිර ලෝකේ අල්ලාගෙන කටයුතු කළා. ඒක අමතරව එදා ඒ මරණ මොහොතේ පස්සනෙට සිටියේ ස්වરૂපය තමයි උපාදාන කරගෙන සිටිය අල්ලාගෙන සිටිය. තමාගේ ඇඟ තමාගේ ශරීරය තමන් අසු කරන අයගේ ඒ පංචස්කන්ධ ලෝක ධර්මයන් නැත්නම් තමන් සබ්බාරි බාහිර වස්තු නැත්නම් ජීවි දේව ඕනෑම දෙයක්. උපාදාන කරගෙන අල්ලාගෙන කටයුතු කරනවා. එසේ උපාදාන කිරීමම ඒකාන්ත වශයෙන් දුකක් කියන එක එදා දැන සිටියේ නැහැ. ඒ නිසා දුක්ඛේ අඥානං කියන අවිද්‍යාව විතර ක්‍රියාත්මක වුණා සිත තුළ. ඊට අමතරව මේ උපාදාන කරගත් නිසා අල්ලාගත් නිසා නැවත නැවත සංසාර දුකම ලබා දෙනවායි කියන අවබෝධයත් එදා තිබුණේ නැහැ දුක්ඛ සමුදය අඥානං. ඒ අවිද්‍යාවත් එදා සිත තුළ ක්‍රියාත්මක වුණා ඒක නිසා උපාදාන කරගෙන සිටියා. මේට අමතරව එදා කර්ම රැස් කරලා තිබුණා ඒ කර්ම රැස් කරලා සිටින කර්ම සමාගයේ සිටත බලා ඒමේ කර්ම භව ශක්තිය සිට තුළ ක්‍රියාත්මක වූවා. මේ කුසල අකුසල කර්ම තුළින් නැවත නැවත ඉපදීම ගෙන දෙන නිසා ඒකම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා නොදත් අවිද්‍යාව එදා තිබුණු නිසා තමයි ඒ ආකාරයෙන් කර්ම රැස් කරේ. ඒ වගේම ඒ කර්ම භව ශක්තියෙන් සමාගයේ සිත තුළ નિરાයාසයෙන් මේ සිත සිටිවිලි ගලා යාමේ ශක්තිය තිබෙන තාක්කල් ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමේ බැසගෙන සිටිනවා නම් ඒ තාක්කල් ඔහුගේ සිත තුළින් සිතින් નિરાයාසයෙන් සිටිවිලි ගලා යාම සිදුවන එක සාමාන්‍ය සිද්ධියක්. ඒ කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම පිහිටා සිටින තාක්කල්ම සිතින් નિરાයාසයෙන් සිටිවිලි ගලා යාමේ ශක්තිය තිබෙනවා. ඒ ශක්තිය තිබෙච්ච නිසා තමයි ඒ ආකාරයෙන් මරණ මොහොතේදී සිතේ විගලා යාමේ ශක්තිය ක්‍රියාත්මක වීම තුළින් ඒ කර්මයන් ඉදිරියට අවුත් අපගේ මනස තේරවා මෙනෙහි කරලා මෙතෙහිපත් කරලා දුන්නේ. මේක දුන්නේ සංකේශාවක නිසා නෙවෙයි අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙච්ච නිසා. ඒ දාමතරව මේ සංසාර දුක සම්පූර්ණයෙන් නැති කිරීමමයි දුක්ඛ නිරෝධය කියන එක දන්නේ නැහැ. ඒ නැති කිරීමට නම් මේ සියලුම දේවල් සම්පූර්ණ සිතින් ප්‍රහාණය කළ යුතුයි කියන එක දන්නේ නැහැ. ඒ දෙකට කියන්නේ දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානන් කියලා. දුක දුක්ඛ නිරෝධය දන්නේ නැහැ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ මේ මොහොතකමත් එදා සිත තුළ ක්‍රියාත්මක වුණා. එදා නෙවෙයි අදත් ඔක ක්‍රියාත්මක වෙනවා. එදා ඒ ආකාරයෙන් සිතතර ක්‍රියාත්මක වූ අවිද්‍යාව සහිත මේකේ ධර්මතාවයන් පැවති නිසා අවසාන වශයෙන් මරණ මොහොතේදී ඒ අවසාන සිත නිලිහි යන විටම ඒහා අනුබද්ධිතව ප්‍රතිසන්ද විඥානය මෞකසේ මේ ලෝකයේ ගෙන පහළව. ඒ ප්‍රතිසන්ද විඥානයේ ගෙනදීම තමයි අත්ත වශයෙන්ම ජාතිය කියලා ප්‍රකාශ කරන්නේ. මෞපසින් එළියටම බිහිවීම නෙවෙයි ජාතිය කියන්නේ මෞපසට ඉස්ලාම් ප්‍රතිසන්දේ ඥානෙ දැසගත් අවස්ථාව. එදා තමයි උපන් දිනේ වශයෙන් සැලකිය යුතු වන්නේ. මේ ආකාරයෙන් එදා ඒ ධර්මතාවය සිත තුළ ක්‍රියාත්මක වූ නිසා නැවත ඉපදුනා. මේ ජීවිතේ දැන් වසර 40ක් 50ක් පොබ්බන වාසයෙන් කාලයක් ගත කළා. ඉදිරියේ තව ආශ තිබෙන තාක් කල් ඉඳලා ඊට පස්ව නැවත මැරෙන විට නැවතත් ඔය ධර්මදාසිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ආයේ නැවතත් උපදින්නට සිදු වෙනවා. මේ ක්‍රියාවලිය නැවත සිදුවන නිසා තමයි පුනක් පුනං ජායති ඉච්ඡ පුනක් පුනං මීනිති ඉච්ඡ කියලා බුදුහාමුදුර දක්වන්නේ. නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා කියන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ ජීවිතේ මරුණාට පසුව මේ බලාපොරොත්තු වෙනවා නම් නැවත සුගතියේ උපදින්නට ඒක ඒකාන්ත වශයෙන්ම සිදුවේ කියලා කාටවත් ස්ථිර වශයෙන්ම සහතික කරලා කියන්න පුළුවන් කෙනෙක් නෑ. ස්ථිර වශයෙන්ම නැවත සුගතියක උපදී කියන කතාව හරියටම කියන්නත් පුළුවන් වන්නේ ඒ කියන්නේ නියත ගති පරායන කියන බුදුහාමුදුරුවෝ වචනයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නියත ගති පරායන සත්‍යයට පත්වන්නේ යටත් විශේෂ සෝවාන්වත් වූ පමණයි. නියතගති පරායන, නියත සම්බෝධි පරායන කියලා නිසෝවංගෝ ප්‍රමාණසේ කියන වචන දෙකක් තියෙනවා. يعني නියත වශයෙන්ම සුභතියක උපදිනවා. නියත වශයෙන්ම අරහත් ඵලය ඊළඟ ආත්ම භව හත ඇතුළත ලැබෙනවා. කියන එකයි නියතගති පරායන, නියත සම්බෝධි පරායන කියන වචන දෙකේ අදහස. එවැනි කෙනෙක් නොවේ එවැනි කෙනෙක් හැර අන් සෑම කෙනෙකුටම කිසි කෙනෙකුට කියන්න හැකියාවක් නැහැ තමාගේ මරණයෙන් පස්සේ උත්පත්තිය කොතනක සිදුවේවිද කියලා. බුදුරජාණන් වහන්සේ දිනක මේ පොත් උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා උපමාවක් වශයෙන් දක්වමින් වික්ෂුන් වහන්සේලාගෙන් විමසුවා මහණෙනි මේ නියපොත් උඩට ගත්තු පස් ටිකද වැඩි පොළවේ පස්ද වැඩි මේ උපමා දෙක සංසන්දනය කරන්නට බැරි තරම් විශාල දෙකක් ඉතා විශාල එකක් ඉතා අල්ප දෙයක් සමග සංසන්දනය කරන්නට යන්නේ ඉතින් වික්ෂුන් පිරිස කිව්වා මේක ඉතා විශාල දෙයක් සංසන්දනය කරන්නට බෑ ඒ වගේම මහණෙනි මේ මනුස්ස ලෝකයේ මනුෂ්‍යයන් මරුණාට පසුව නැවත සුගතියට උපදින්නේ මෙන්න මේ නියපොත්තෝදකගත් පස්තික වෙන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. මේ මහා පුත්තේ පොළවේ පස්තරම් විශාල ප්‍රමාණයක් මේ මනුස්ස ලෝකයේ මරුණට පසුව දුගතිවල උපදිනවා කියන කතාව බුදුහාමුදුරෝ ඒ ආකාරයෙන් වසංගත නිකාය සූත්‍ර කීපයකම දක්වා තිබෙනවා. එතකොට කොයිතරම් උසස් අධ්‍යාපනික මට්ටමක් ලබාගෙන සිටියා. සමාජයේ කොතරම් උසස් තරාතනවල අද සිටියත් මරුණාට පසුව සුගතියකට උපදින්නට පුළුවන් ශක්තිය ඒ ප්‍රවණතාවයේ තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. මහා පොළොවේ පස්තරන් අතිවිශාල ප්‍රමාණයක් තියෙන්නේ දුගතිය යන්නට බර වෙලා. එතකොට මේ මනුස්ස ලෝකයේ උසස් මනුස්ස මිනිස් බවක් ඇතුව කුසල කුසල කර්ම කරන්නට පුළුවන් ශක්තියක් ඇතුව විශේෂයෙන්ම කුසල කර්ම රැස් කිරීමේ ශක්තිය ඇතුව හොඳ නරක තේරුම් ගැනීමේ ශක්තිය ඇතුව සිටින මිනිස්සෙකුට මරුණාට පසුව නැවත සුගතිගාමී වන්නට පුළුවන් වන්නේ ඒ විදිහට දැක්වූ පරිදි පොළවේ නියපත්‍ර උඩගත්තු පස්තික තරම් විතා සුළු ප්‍රමාණයක් නම් ඒ කිසිවත් කල නොහැකි සතර අපාගත සත්වයන්ට සිවක් පවක් විනාක් දන්නේ පිනක් කිරීමට අවස්ථාවක් නෑ. හොඳ නරක කියන දෙයක් තේරුම් ගන්නට බෑ. මෙවැනි තේසම් අමනුස්සවැනි සතර අපායක සත්වයන්ට නැවත කවදානම් ඒ අපේ සතර අපායෙන් ගොඩ වෙන්නට ලැබේ. ටිකක් ඒ ගැන කල්පනා කරලා තීරණයකට බහින්න සුදුසුයි. බුදුරජාණන් වහන්සේ උපමාවන් දක්වමින් ප්‍රකාශ කරන ඊළඟට මේ සතර පාදී දුගතියට ගියාට පසුව ඒ දුගතිගාමී සත්‍යයන්ට නැවත සුගතියට උපදින්නට පුළුවන් වන්නේ මහණෙනි මේ නියපොත්තේ දක්ව ප්‍රස්තික තරම් ඉතාම සුළු ප්‍රමාණයකට පමණයි ඉතාමත් කලාතුරකින් සිදුවන ක්‍රියාවලියක් ඒක. ඒක නිසා කල්පනා කරන්නට ඕන තමා සිටින්නේ කොයිතරම් අවදානම් සහිත තත්වයකද කියලා. අපේ කොයිතරම් උගත් කෙනෙක් වුවත් කොයිතරම් සමාජීය තත්ත්වයක් ඇතුළේ සිටිය කෙනෙක් වුවත් අද ජනාධිපති කෙනෙක් වශයෙන් සිටිය කෙනෙක් වුණත් අගමැති කෙනෙක් වශයෙන් සිටිය කෙනෙක් වුණත් එතන රීගොස් ප්‍රේත ලෝකයේ ප්‍රේතෙක් වෙලා උපදිනවා නම් ප්‍රේතනියක් වෙලා උපදිනවා නම් ওই දැන් තියෙන සත්වල ඇති අගයක් ශාරයක් කරයක් මොකක්ද කියලා හිතලා බැලුවාම තේරෙයි ඒ ඔක්කොම නිකන් නිස්සාර දේවල් කියලා. මේ ලෞකික දේවල් වල ස්වરૂපයක තමයි. හැම විටම හැමදාම පවතින අවකත්ත වෙනස් වෙයි වෙනස් වෙයි යනවා. ඒක නිසා ඒ தත්ත්වයේ තේරුම් ගත්තොත් මේ ජීවිතෙන් උසස් ප්‍රතිඵලයක් ගන්නට නම් මේ සංසාර දුකෙන් මිදෙන්නට නම් විශේෂයෙන්ම දුකෙන්වත් අත් මිදෙන්නට ඕන. ඒ දුකෙන් අත් මිදීමට නම් යටත් පිරිසෙන් අඩුම වශයෙන් සෝවාන්වත් ජීවිතමයි. ඒ හැර වෙන කිසිම කෙනෙකුට කවර ආකාරයකින්වත් මම සතර අපායේ මිදී සිටින කෙනෙක් කියලා නිර්භයවම ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ. ඒක නිසා මේ සෝවාන් ඵලයේ බස් ආශ්‍රාද කිරීම සඳහා සතර දුකින්වත් මිදීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක උපන් දිනය සිහිපත් කරන කෙනෙක් විසින් සනිටුහම් කරගෙන ඒ අනුව පිළිපැදිය යුතුයි. ඒ උපන් දිනයේ සංවේගාත්මක කරුණක් අනුව පිළිපැදිය යුතුයි කියලා මා ප්‍රකාශ කළේ ඔන්න ඔය කරුණ දැක්වීම සඳහා. එතකොට නිකම්ම හිතියට නිකම්ම ප්‍රාර්ථනා කළාට කවදාවත් සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට බෑ. අපි කොයිතරම් කුසල කර්ම රැස් කළත් කොච්චර මං දන් දුන්නත් කොච්චර බෝධි වන්දනා බුද්ධ වන්දනා ආදී කළත් වෙන කවර ආකාර කාමාචර කුසල් රැස් කළත් භාවනාවක් කරන්නේ නැතුව කිසිම දවසක කාටවත් සෝවන් ආදී මාර්ගඵල ලැබලා නිවන සාක්ෂාත් කරන්නට හැකියාවක් නැහැ. ඒ අතීතයේ බහවලදී අපි මේවා කරලා නැත්නම් ඒ පාරමී ශක්තිය නැත්නම් මේ ජීවිතේ අරමුණක් කරන්නටත් ඉතාම අපහසුයි. කියන්නේ කලින් මාත්මවල බව පුරුද්දක් තිබෙන කෙනෙකුට තමයි භාවනා කිරීමේ හැකියාවක් තිබෙන්නේ. ඒක නිසා තමාට භාවනා කිරීමට මේ දක්වා මේ ජීවිතයේ හැකියාවක් නොලැබුණා නම් ගියාත්මවලත් ආත්ම භාවවලදී මූලික අධ්‍යයනවලදී ඒ කියන්නේ මුල් කාල පරිච්ඡේදවලදී භාවනා කරලා නැහැ. ඉතින් මේ ජීවිතේ හරියටකට පමණ දැන් ගෙවි ගොස් නම් තිබෙන්නේ මේ හරියටම ගෙවි ගිය ජීවිතෙන් සමාගත ප්‍රයෝජනේ කුමක්ද කියලා ආපසු හැදී බැලුවොත් Tamange තේරෙන්න ඕන මේ ලෞකික දෙයක් අපි සම්පාදනය කරගෙන තියෙන පිටිනොය නමුත් අපි මේ සසරදකින් නිදීර සඳහා නියත වශයෙන්ම සුභතිය කෙටදීම සඳහා අවශ්‍ය කර්ම සම්පාදනය කරගෙන නැත ඒකේ. එහෙම සිහිපත් කරලා කල්පනා කරන්න ඕනේ මමංකවම මේ ඉතිරි ජීවිත කාලයේදී අනිවාර්යයෙන්ම මම මේ ලෞකික දේවල් වලම සිත පැටලි පැටලි සබා ගන්නවට වඩා සුදුසු වන්නේ මේ ලෝකෝත්තර පැත්තට සිත යොමු කර ගැනීමයි කියලා. ලෞකික දේවල් නැතුව ජීවත් වන්නට කිසි හැකියාවක් නැහැ. ලෞකික දේවල් අවශ්‍යයි. ඒ ලෞකික දේවල්ම දියුණු කරමින් ඒවැම ගැලි ගැලී සිටින එක නියම උසස් මනුෂ්‍ය ජීවිතයක් නෙවෙයි. එම නිසා ඒ උසස් මනුෂ්‍ය මනසක් ඇති මනුෂ්‍යයන් වශයෙන් ඉපදුණු අය විසින් ලෞකික පැත්තටම බර වෙලා ඒකම කරකලා සිටින එක එතරම් ප්‍රඥාගෝචර නෙවෙයි. එම නිසාම කලියුතු වන්නේ මේ ලෞකික සම්ප සම්පත් වලින් ඒ වෙන පැත්වන්වා නෙවෙයි ඒවා බඩි දියුණු කරගන්නට කටයුතු නොකර සිටිනවා නෙවෙයි ඒවා කරන ගමන්න සමාගයේ පරලෝය සඳහා විශේෂයෙන්ම නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමයි. ඒ සඳහා තමයි භාවනාවක් කළ යුතු වන්නේ. නිවැරදි භාවනාවක් නිවැරදි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් පමණයි ඒ විදිහට මාර්ගඵල ලබන්නට පුළුවන් ශක්තිය ප්‍රදත වන්නේ. මේ ආකාරයෙන් තීරණයකට බහින්නට ඕන මේ උපන් දිනේ සිහිපත් කරන කෙනෙක් විසින් මාගේ ජීවිතයේ මෙතුන් ආයුෂ ප්‍රමාණය දෙවින් ගෙවි ගොස් ඉවරයි. කාල පරිච්ඡේද වශයෙන් කතා කරනවා නම් මේ අවුරුදු 100කට ජීවිතයේ සීමා කර සෑම අවුරුදු 10ක්ම දශකයේ කියලා කොටස් 10කට බෙදෙනවා. දශක කියන්නේ 10 කොටස කියලා. අවුරුදු 10ක්ම ක්‍රීඩා දශකයට බාල දශකයට ගත වෙයි ගියා. බාල දරුවන් වශයෙන් එක කිසි දෙයක් කරගන්නට බැරුව ඒ කාලේ නැති වෙයි ගියා. 10 සිට 20 දක්වා ක්‍රීඩා දශකයේ නටලා පැනලා සතුට වෙලා මොකක්වත් නැතුව ලෞකික දේව පැටලි පැටලි සිටින කාලයක් පුඳා වුණා. මේ විදිහට කාලය ගෙවි ගෙවි ගිහිල්ලා 40 සිට 50 දක්වා වර්ෂත කියන්නේ ප්‍රඥා දශකය කියලා. ඒ කාලයේදී තමයි ප්‍රඥාවෙන් විශේෂයෙන්ම ලෞකික දේවල් නෙවෙයි ලෝකෝත්තර පැත්තට ගත යුතු ලෝකෝත්තර පැත්තෙන් අපි අවබෝධ කරගත යුතු ධර්ම අවබෝධ කර ගැනීමට සුදුසු ප්‍රඥාව දෙහිමින්ම ක්‍රියාත්මක වන්නේ අවුරුදු 40 50 අතර සීමා කාලය කියලා දක්වලා තියෙනවා. ඒකට කියන්නේ ප්‍රඥා දශකය. මේ 50 දශකයේ ඉක්ම ගියාට පස්සේ ඊට පස්සේ ඉන්නේ හානි දශකය. හානි දශකය කියන්නේ දැන් අපි හොඳක් වාගේ දෙයක් උඩට නැංගන උඩට නැංගලා අපස්ස බෙදලා බැස්මක් තියෙනවා. මේ වාගේ අපේ ජීවිතයේ අවුරුදු 100ක් නම් 50 යනකොට ඒ කන්දේ මුදලට නැංගවා. ඊට පස්සේ ඉතින් බැස්ම තමයි හානි දශකේ. ඉතින් මේ හානි දශකේ ආරම්භ වුණා නම් තමාගේ ජීවිතයේ ශක්තිය හීන වෙනවා. ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. ප්‍රඥා සම්පත්තෙන් ගත යුතු හැකියාවන් ඉන්දෙන්නට නැති තත්ත්වයටපත් වේපත්ේ අදී අදී යන එකපාරට මේ ක්‍රමයෙන් ටික ටික දැන් හානියටපත් වෙනවා මේක තේරුම් ගත්තොත් විශාල සංවේගයක් සමාජයේ සිටට ඇතිවන්නට ඕන මම මේ හානි දශකයක දැන් පාත ගියාවේ කියලා දැන් මගේ ජීවිතේ අර නැගගෙන යන කාලේ ඉවරයි මේ දශකගෙන යන කාලේ මේ தත්ත්වයේ තේරුම් අරගත්තාට පස්සෙ තමන් අවබෝධ කරගන්න ඕන මේ ජීවිතේ මුල් කාලයේදීත් මට මේක කරගන්නට බැරි වුණා මැදිරිය කාලයේදීත් කරගන්නට බැරි වුණා දැන්වත් කරගන්නට ඕනේ කියලා. එහෙම සිතන කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කරලා මේ ලෞකික දේවල් සම්පූර්ණයෙන් අතහරිනා නෙවෙයි ඒවත් කරන ගමන්ම තමාගේ දවසේ තියෙන පැය 24න් අඩු වශයෙන් පැයක්වත් භාවනාවට වෙන් කරගන්න. පැය අතර විනාඩි වලට අපි වැඩි කළොත් එහෙම විනාඩි 1440ක් හිතෙනවා. ඔය ලෞකික දේවල් වලට විනාඩි 1400ක්ම පැත්තකට තියෙනවා. අඩු වශයෙන් විනාඩි 40ක්වත් මේ සංසාර දුකින් මිදීම සඳහා වෙන් කරගන්නට බැහැ කියන කතාව කවුරුත් කියනවා නම් ඒක කියන්නේ Tamanට අවංකවම අවශ්‍යතාවයක් නැතිකම නිසායි. අපිට යමක් කරන්නට අවශ්‍ය නම් කාලය අපිට ඕන තරම් හොයා ගන්නට පුළුවන් කාලය යොදා ගන්නට පුළුවන් අවංකවම අවශ්‍යතාවය නැති වෙනකොට විවිධාකාර ඒකට නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ඒක මඟ හැරෙනවා එනිසා නිමන් යාමට අවශ්‍ය කටයුතු ලෞකික පැත්තෙන් ඈතට ලෝකෝත්තර පැත්තට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන පුද්ගලයා විසින් අරඹීමක් කළ යුතුයි මේ දීර්ඝයේ තියෙන ආරම්භක ධාතු, මුක්කම ධාතු, පරක්කම ධාතු කියන අවස්ථා තුනක් අපි යමක් කරගුවේ නැත්නම් පටන් ගත්තේ නැත්නම් ඒක කරන්නේ ඒක නිසා කොයි වැඩේටත් මෙහෙමයි. ඕනෑම දෙයකට ආරම්භක ධාතුවක් තියෙනවා. සම්මා වායාමයේ කොටස් තුනක් තියෙනවා. ආරම්භක ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු. මේ ආරම්භෝදී අපි ආරම්භ නැතුව මෙතක්වා ජීවිතේ හිටිය නිසා තමයි මේ විදිහට ජීවිතේ ගිවි ගිවි ගියේ. ඒ නිසා දැන්වත් සුදුසුයි මේ ආනන්ද ධාතු අරගෙන පටන් ගන්න. මේ අරගෙන පටන් ගන්නට පස්සේ පරක්කම ධාතු වෙනවා විවිධාකාර භාගක පරිබෝධ සම්බෝධ සම්භාගක පැනනදිනවා. ඒක සාමාන්‍ය ස්වභාවයෙන් සිදුවන ක්‍රියාදාමයක්. තමාගේ ශාරීරික සෞඛ්‍ය වශයෙන් වෙන ආබාධ පැමිණෙන්නත් පුළුවන් බාහිර පරිසර ආබාධ තියෙන්නත් පුළුවන් මුත් පීඩා නිසා ඇති වෙන පරිසර ආබාධ තියෙන්නත් පුළුවන් කර්ම පීඩා නිසා ඇති වෙන පීඩ ආබාධ තියෙන විවිධාකාර ආබාධ තියෙන පුළුවන් මාන ආබාධ තියෙන පුළුවන් පරිබෝධ දන්න එතකොට මේ භාවනා කරගෙන යන කාලය තුළදී ওই භාවනාව එපා වෙන නතර කරන මේකෙන් වැඩක් නෑ කියලා හිතෙන ඒවා පස්සට කරමේ කියලා කාල දමන විවිධ භාගක ධර්ම පැන නගිනවා මේක තේරුම් ගන්නට ඕන මේ භාගක ධර්ම ඒකාන්ත වශයෙන්ම මාර්ග පාර්ශ්ව ධර්ම මේවා නිපදින්නේ මේ මාට අපි යටේලා සිටියොත් එන්නේ කාන්ත වශයෙන්ම අපි මේ මාර්ගයෙන් පිටපන්න අපේ අභිප්‍රාය මේ අදහස කවදාවත් ඉටු කරගන්නට බෑ ඒක නිසා මේ පාදක මම මැඩගෙන මැඩගෙන මැඩගෙන ඉදිරියටම ගමන් කරනවා කියලා දැඩි වීරයක් ඇතිවෙත කටයුතු කරන අවස්ථාවලට කියනවා පරක්කම නිස්මදාස්ය අරඹෝ වීරය අතරමඟ කඩන්නේ නැතුව දිගට දිගටම අකණ්ඩ ලෙසම මොන බාධක පැමිණියත් දිගටම කරගෙන යනවා කියන අදහසේ පිළිහිටලා එසේ කටයුතු කරගෙන යන අවස්ථාවටයි පරක්කම ධාතු කියන්නේ. නික්කම ධාතු කියන්නේ ඊටත් වඩා දරුණු අන්දමින්ම මේ මේවා සම්පූර්ණ මේ පාවලා ගියා. භාවනා කන්ද ප්‍රවේත්ම නැති කප්පේකට වාගේ සිටපත් වන මොන ආකාරයකින්වත් ඒක අත්හරින්නේ නැතුව තමාගේ අදහස අඩු වශයෙන් සෝවාන් වෙන්නට නම් ඒ සෝවාන් වීම දක්වාම නොපසුබට වීර්යයෙන් යුතුව කටයුතු කරනවා කියලා දිගටම දිගටම දිගටම කරගෙන යනවා. මේ ආකාරයෙන් සම්මා වායාමයේ සමාගයේ සිතල ඇති කරගන්න. මේකට ඉද්ධිපාද ධර්ම කියලා කියනවා. ඒ ඉද්ධිපාද ධර්මය කියන්නේ අපි බලාපොරොත්තු වෙන ඉද්ධියෙන් ලැබීමට තියෙන පාද. ඉද්ධිපාද කියන්නේ. අපි බලාපොරොත්තු වෙන ඉද්ධි තමයි ධ්‍යාන වශයෙන් කතා කරන රූපාවච ධ්‍යාන රූපාවච ධ්‍යාන අභිඥා වැනි දේවල් ඒ සමත වශයෙන් කතා කරනවා නම් එහෙම නැත්නම් විදර්ශනා පැත්තෙන් කතා කරනවා සෝවාන් මාර්ගඵල සකදාගාමී අනාගාමී අනාගත මාර්ගඵල වැනි දේවල් මේ දක්වා අපි ලබා නොගත් සිද්ධීන් ශක්තියෙදී ඒවා සාමාන්‍ය කෙනෙකුට ලබන්න බැරි නිසා ඉන්නේ කියන්නේ. මේ ඉද්ධි ලැබීමට අවශ්‍ය පාදක ගමන් යමන් ගමන් කරන්න පාද දෙකක් අවශ්‍ය වගේ මේ පාද ධර්ම හතරක් තියෙනවා මේ වල බීමට අවශ්‍ය. ඒවා තමයි ඡන්ද චිත්ත විරිය බීමස්සා කියන්නේ. ඡන්ද ඉද්ධිපාද චිත්ත ඉද්ධිපාද විරිය ඉද්ධිපාද බීමස්සා ඉද්ධිපාද. මේ විරිය ඉද්ධිපාදයෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඊට අමතරව යහි සිතක් වැඩි කරගත යුතුයි. චිත්ත ඉද්ධිපාද මම මේ ලෞකික පැත්තෙන් දැසගෙන කටයුතු කළා දැන් හොඳට මේකේ ලෝකෝත්තර පැත්තට යොමු වෙන්නට ඕන මේ සංසාරයෙන් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත යුතුයි කියන ඒ සිතක් සමාගයේ සිත තුළ ඇති වෙන්නට ඕන. ඒ සිතත් පසුබසින සිතක් වෙන්නට බෑ. බාධකාවට පස්සේ සිත නැති වී යන සිතක් වෙන්නට බෑ. කවර කන්වන්දුවද බාධක පැමිණියත් ඉදිරියට ඉදිරියට දිගටම අකන්වේස පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තියක් ඇති සිතකටයි ඉද්ධිපාද ධම්මය කියන්නේ. ඒ වගේම මේ සඳහා කැමැත්තක් තිබෙන්න ඕන සංවෙන් ඉද්ධිපාදේ. අපි මේ දේවල් පොතේ කියවත් තමාගේ සිත තුළ මේවා කරන්නට කැමැත්තක් අවංකවම ජනිත වුණේ නැත්නම් කිසි කෙනෙක් මේවා කරන්නේ ඔය අහයි අහපේදාට හිතේ මේක කරන්නට ඕනේ කියලා. අම අවංකවම සමාගයේ සිට තුළින් එවැනි කැමැත්තක් ඇති වුණේ නැත්නම් එවැනි ඡන්දයක් දැනුනේ නැත්නම් එවැනි කෙනෙක් එවැනි අරබුමක්වත් කරන්නේ නැහැ. එනිසා තමාගේ සිත තුළ බලවත් සම්දයක් බලවත් කැමැත්තක් ඇති වෙන්න ඕනේ මේ සංසාරයේ තියෙන බලවත් දුක තේරුම් අරගෙන මේ දුකින් මිදීම සඳහා මානසික කටයුතු සම්පාදනය කරගත යුතුමයි මේ ජීවිතයේදී අනුවසෙන් සෝවාන්වත් වන්නටම ඕනේ කියන දෙවි සම්දයක් නොපසුපස්නා ඡන්දයක් අවර පරිබෝධක ධර්මයක් ආවත් අත් නොහරිනි ඡන්දයක් සමාගයේ සිත තුළ ඇති කරගත්තොත් එවැනි කෙනාගේ සිත තුළ ඒ ඡන්දෙන් විපාදේ ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව විමර්ශා විපාදේ කියලා තියෙනවා විමර්ශා කියන්නේ නුවණ. නුවණින් තමයි දකින්නට ඕන මේ සියලුම දේවල් අනිත්‍ය දෙනවා මේ ලෞකික දේවල් අද තියෙන දේවල් හිත වෙනකොට නැති වෙනවා එසේ නැති නොවුනත් අපි මේවා මරණ විට මේ සියල්ල මත හරින්නට ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා දැන් මේ ආත්මයේ තිබුණු සෑම දෙයක්ම ලෞකික දේවල් අපි හිතමු අපි මහා භවභෝග සප සම්පත් වලින් ආජ්‍ය මහා විශාල ධන කුවේර වශයෙන් හිතේ කියලා ඒ එකක්වත් හද නැහැ. ඒ සියලුම ලෞකික සත් සම්පත් තිබිච්ච දේවල්, දේවල් දරවල් යාන වාහන ඉදකනම් අමුදරු සහෝදර සහෝදර හිත මිත්‍ර ආදී හැම දෙයක්ම තමාගේ ශරීරය සහිතව සියල්ලම පසකට දාලා තමයි ඒ ජීවිතේ මේ ජීවිතේට පියවරේසෙන්නේ. මේ ජීවිතයත් අතහරින විට මේ සියලුම දේවල් දසකට නියත වශයෙන්ම දාන්නට සිදුවෙන එක සිදුවෙනවාමයි වෙන විකල්පයක් ඒ හැර කරන්නට නැහැ. ඒක නිසා මේවා ඒකාන්ත වශයෙන්ම නැති යන ධර්ම අනිත්‍යයට යන ධර්ම මේ ජීවිතේ පවා නිරන්තරයෙන්ම එන්ටෙන්ට දුර වෙනවා එන්ටෙන්ට නැති නැති යනවා වයසට වයසට යන්නට යන්නට මේ ශාරීරික ශක්තිය හීන නිසා භාවනාවෙන් ප්‍රතිඵල ගන්න එක අපහසුයි එනිසා මේ තරුණ ශක්තිය තිබෙන විට කන සම්පත්තිය තිබෙන විතරයි මේකෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. කන සම්පත්තිය කියන්නේ හොඳට කන් දෙක ඇහෙනවා, හොඳට ඇස් දෙක පේනවා, හොඳට කායික සෞඛ්‍යය තියෙනවා, මානසික ශක්තිය තියෙනවා, මානසික වීර්යය පවත්වන්න පුළුවන්. බැඳි අනිෂ්ඨානයකින් කටයුතු කරන්න පුළුවන්. මේවට කියන්නේ කන සම්පත්තිය කියලා. සන සම්පත්තිය කියලා කියන්නේ. මේ කන සම්පත්තිය දුර්ලභ වස්තුවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ කන සම්පත්තිය ගිහි යන්නට ප්‍රථමයෙන් මානසික උත්සුක වෙලා කටයුතු කරන්නට ඕන මේ සස්සාරේ මහා භයානක දුකක් නැවත නැවත ඉපදෙනකොට මෙවැනි ජරා දුක් ඒකාන්ත වශයෙන්ම අපට අත්දකින්නට වෙනවා විවිධාකාර ව්‍යාධි දුක්වලට රෝග සත්‍යපත් වී සිටින අය මේ අය දැකලා දැකලා දැකලා කලකොරුබෑ ඒක නිසා මෙවැනි විවාදි වලට මෙවැනි රෝග පීඩා වලට අපිත් බඳුන් වෙනවා අපිටත් බඳුන් වන්නට සිදු වෙනවා මරණ දුක් අනන්තවත් අප්‍රමාණවත් වෙනවා. ඒ වගේම අපේ සංප්‍රයෝග දුක් ඇති වෙනවා, කායික විශාල දුක් ඇති වෙනවා, මානසික දුක් ඇති වෙනවා. කැමතිදෑ නොලැබීමේ දුක් ඇති වෙනවා, විවිධාකාර දුක් හැට වලට බඳුන් වන්නට සිදු වෙනවා. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය අත්හොල දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නට නම් මානසින් මේ මාර්ග සත්‍ය වැඩි යුතුයි කියන ප්‍රඥාව ඇති කරගන්න ඒ ප්‍රඥාව විමර්ශා ඉද්ධිපාදය ධර්මයක් වශයෙන් සිත තුළ දියුණු කරගන්නට අවශ්‍යයි. දැන් ප්‍රඥාව ඇති වෙන්නට පුළුවන්. තව ටිකකට පස්සේ ලෞකික දේවල් වලින් යට වෙලා යනවා ඊට පස්සේ. ඊට පස්සේ මේ ප්‍රඥාව කොහෙද ගියේ දන්නේ නැහැ. ඒ වතුරත් එක්ක යනවා විශාල ලෞකික ජල ප්‍රවාහයක් නම් ඒ ඒකත් එක්ක මේක ගහගෙන ගියා. ඊට පස්සේ ඒක ගියේ කොහෙදවත් කියලා දන්නේ. එහෙම නෙවෙයි මේ ප්‍රඥාව නැවත නැවත උපමට්ටම් කරන්න ඕන. නැවත නැවත ඒක දියුණු කරන්න ඕන. එහෙම කරගත්තොත් තමයි මේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගත හැකිවන්නේ. මිනිසා ප්‍රඥාව ඉතිපාද ධර්මයක් වශයෙන් ඇති කරගන්න. මේ කියපු සම්බේධිපාදයේ සිත්තිපාදයේ විරේධිපාද දීමංසෙද්ධිපාද කියන ඉතිපාද ධර්ම හතරම යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් එහෙම ඔහුට නියත වශයෙන්ම අර නියතගත පරායන தත්ත්වයට පත්වන්නට පුළුවන් මේ කියන්නේ නියත වශයෙන්ම සෝවාන්වත් වන්නට පුළුවන් ඒ සෝවාන් වීමට අවශ්‍ය ගුණධර්ම විමුක්ත පරිපාලනීය ධර්ම වශයෙන් දැක්වෙන කරුණු දීම වෙනා තිබෙනවා ඒ විමුක්ත පරිපාලනීය ධර්ම වශයෙන් දැක්වියේ තමාගේ සිත තුළ සතිය දිනු කර ගන්නට අවශ්‍ය වෙනවා සමාධිය දිනු කර ගන්නට අවශ්‍ය වෙනවා සම්මා දිට්ඨිය දිනු කර ගන්නට අවශ්‍ය වෙනවා විමුක්ත පරිපාලනයේ ධර්ම විස්තර වශයෙන් කතා කරනවා නම් නිවන් යාමට දියුණු වී යුතු ධර්ම විමුක්ත පරිපාලනයේ ධර්ම කියන්නේ විමුක්තිය ලබා ගැනීමට විමුක්තිය කියන්නේ විදහාස ලබා ගැනීමට පරිපාලනීය මෝරල දියුණු කරගත යුතු ධර්ම කියන එකයි විමුක්ත පරිපාලනයේ ධර්ම. ඒවා විස්තර වශයෙන් කතා කරනවා නම් සත්‍ය බෝධිපාශක ධර්මයි. සතර සතිපට්ඨාන ධම්ම සම්මාප්‍රදාන ධම්ම ඉද්ධිපාද ධම්ම ඔය අනිස්සලා කියපු ඡන්ද වේදේ විමර්ශා කියන ඉද්ධිපාද ධම්ම ඊළඟට ඉන්ද්‍රිය ධම්ම පහක් තියෙන සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියලා මේවාම බල ධර්ම වශයෙන් සද්ධා වාදික වශයෙන්